ඊළඟට මේ එක්කෙනෙක් ප්‍රශ්න වර්ගයක් අහලා තියෙනවා ඒවට නම් මම උත්තර දෙන්නේ නැහැ. ගොඩ ඉන්න කෙනෙකුට වතුර ගැන කතා කරන්න මම කැමති නැහැ. ඔයත් සෝතාපන්න වෙලා බලන්නකෝ. ඒක අහලා තියෙන සෝතාපන්න පුද්ගලයෝ ගැන. සෝතාපන්න පුද්ගලයෙකු අතින් කිනම් හෝ පිස්සාපදයක් කැඩීමට ඉඩ තිබේදක් ඔය හොඳටම ඉඩ තියෙනවා. ඊළඟට අහලා තියෙනවා සෝතාපන්න පුද්ගලයා නොකරන පව් මොනවද කියලා. එතකොට මං කිව්වොත් එහෙනම් මෙන්න මේ ටික විතරයි කරන්නේ නැත්තේ කියලා. ආ එහෙනම් ශික්ෂාපද කඩනවනේ. එහෙනම් දැන් මං සෝතාපන්නයි. ඇයි? පහද්ද කොහෙද නොකරන්නේ නේද? එහෙනම් දැන් මං සෝතාපන්නයි. ඊළඟට අහනවා සෝතාපන්න පුද්ගලයා කපා යන්නේ නෑ නේද කියලා. මං කිව්වොත් කපා යන්නේ නෑ කියලා හරි. දැන් මට කරන්න තියෙන්නේ අර පහ නොකර ඉන්නවා. ඊට පස්සේ මං අපාය යන්නේ. සෝතාපන්නයි නේ. දැන් ඉතින් පිටරේම බින්දර ගමන්නේ නැහැ නේද? මා මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ කියන එක දැන් කරන්න හොඳ නැත්තේ. ඒ පහ නොකර ඕන එකක් දැන් කරන්න පටන් ගන්නවා. අපායන්නේ නැහැ ඒක නිසා මේවට නම් උත්තර දෙන්නේ නැහැ මම. උත්තර දුන්නොත් වෙන්නේ මොකද්ද? ඒකට తీර නිවන් මාර්ගත් තේරෙනවා. අර උපාසකම්ම කෙනෙක් මට ආරංචි වුණා. දැන් මම සෝතාපන්නයි. නෑ මොකන්න නොකරන්නේ මොනවද? මව මරන්නේ නෑ, පියා මරන්නේ නෑ, රහතුන් මරන්නේ නෑ, පොදු සිරුරෙන් ලේ හොල්ලන්නේ නෑ. එච්චර නෑ නේද වෙන සාත්‍රෝරේ කරා යන්නේ නෑ දැන් ගෙනෙල්ලා විතර මම ඔක්කොම බිඳලා දෙන්නම් එහෙම කිව්වලු එක්කෙනෙක් අරන් වරින්න ඔක්කොම විතර මන් ළඟට මම සෝතාපන්නයි නේ හරි භයානකයි ඇත්ත වශයෙන් මේ මේ මේ ප්‍රශ්න දෙක මම උත්තර දෙන්නේ නැහැ මොනවා කරලා මේවට මම උත්තර දෙන්නේ නැහැ මෙහෙම වුණාම වෙන්නේ මොකද මම මේ පහක් නෑ කරන්න එපා කියන්නේ දැන් මම ඒ ටික කරන්නේ නැහැ අපාය යන්නෙත් නැහැ කියනවනේ දැන් ඉතින් මට ඕන එකක් කරන්න පුළුවන් ඒ தත්තරපත් වෙන්නේ නැද්ද ඈ මේ සුරාපානය ගැන කතාවක් තියෙනවා. සෝපක සෝතාපන්න පුද්ගලයෙක් සුරාපානය කරලා රහත් වුණා කියලා. ඉතින් ඔය ඒවා කිව්වම දැන් ඉතින් අපි සුරාපානය කළා සෝතාපන්නයි. ඒක නිසා මම කියන්නේ මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ නැහැ. ඔයත් සෝතාපන්න වෙලා බලන්න සෝතාපන්න පුද්ගලයාගේ හැටි කොහොමද කියලා. සෝතාපන්න පුද්ගලයෙක් නෙමෙයි සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක්වත් කුරා කුඹියෙක් මරණවා තියා කුරා භූමියක් මරන්න හිතන්නේවත් නැහැ. තේරුණා නේද? කුරා භූමියක් මරනවා තියා කුරා භූමියක් මරන්න හිතන්නේවත් නැහැ. මේවා වචන වලින් කියන්න බෑ මට. කුරා භූමියක්වත් මරන්නේ නැහැ කිව්වත් බොරු. මරනවා කිව්වත් බොරු. ඒක නිසා ඒ පැත්තෙන් අහන්න එපා. ඔය කට්ටිය මේ දේශනාව අහගෙන ඉන්නකො. එච්චරයි මම කියන්නේ. දේශනාව අහගෙන ඉන්න. එතකොට බුදු පියාණන් වහන්සේ සන්දස්සේසි කියන ක්‍රමයට ලෝකේ පෙන්නවා. ලෝකය කියන්නේ කොතනද? දුක යම් තැනකද? එතන ලෝකයයි. අන්න ඊට පස්සේ මේ කට්ටිය මොකද කළේ? එහෙමනම් ලෝකයේ දුකයි නං. මේ ලෝකය ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි නේද? ලෝකයේ අනිත්‍යයි දුකයි නම් ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි නේද? එහෙනම් මේ කට්ටිය තීරණය ගත්තා ලෝකය අතහල යුතුයි කියන තීරණය ගත්තා. සමාදපේසි කියන්නේ ඔන්න ඕකයි. ලෝකය අතහල යුතුයි. මේක ගිනි ගොඩක්, කරදර ගොඩක්, අසහනයක්, ප්‍රශ්නයක්, තත්තර දශමයක්වත් දුකින්තරව ඉන්න බෑ. කායික දුක, මානසික දුක, චෛතසික දුක දැක්කා. අර බෞනික්ම යවෝ බුදු සසුනේහිම යෙදියවෝ ඔන්න ඔතනින් තමයි ආරම්භය පටන් ගත්තේ. සද්ධාව. මොකේද සද්ධාව ඇති වුනේ? නිර්වාණයට. ලෝකෝත්තර ධර්මයට පැහැදීම ඇති වුණා. අන්න එතනින් නික්ම යව. නික්මෙන්න පටන් ගත්තා. මේක ගිනි ගොඩක් කියලා දැනගත්තා නම් ආයේ මේ ගිනි ගොඩ ඇතුලේ තවත් ඉන්න බලාපොරොත්තු වෙනවද? නෑ. නික්මෙන්න පටන් ගත්තා. අන්න ආරබත නික්කමත කියන්නේ ඔන්න ඔතනයි. දැන් මේක අතහරලා යන්න ඕනේ කියලා තීරණය කරලා නික්මනවා. මේ සිතින් කරන දේවල් නෑ. නෙක්කම සංකප්පය. ඊළඟට අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප දැන් ඉතින් සතුන්ට හිංසා කරන්න ඕනේද? සතුන් මරන්න ඕනේද? මොනව ලබා ගන්නද? ඈ මේ ලෝකෙ මිනිස්සු මේ සත්ව ඝාතන, සත්ව හිංසාව, බොරුව, කේලම, පරස වචනේ, හොරකම, දනුමුගුරු ගැනීම ඔය ඔක්කොම කරන්නේ මොනවටද? එක්ක ගොඩ ගහගන්න එහෙම නැත්නම් ගොඩ ගහගත්ත දේ රැක ගන්න. එක වැඩි කර ගන්න. නේද? දැන් මේක ගිනි ගොඩක් කියලා දැක්ක පුද්ගලයාට මේකේ මොනවද පින්නතුනේ ගොඩ ගහන්න තියෙන්නේ? බොරු කියන්නේ මොකටද? කේලම් කියන්නේ මොනවටද? දඬු මුගුරු ගන්නෙ මොකටද? සත්ව හිංසාව කරන්න අවශ්‍යද? මේවා සියල්ලක්ම අනවශ්‍යතාවයන් බවට පත් වෙනවා. කැමැත්තෙන් මේවෙන් අයින් වෙනවා. තේරුණා නේද? දැන් අර සන්දස්සේසි සන්දස්සේසි කියන්නේ ලෝකේ පෙන්නනව ඊළඟට සමාදපේසි සමාදපේසි කියන්නේ සමාදම් වෙනවා කියන එකයි සමාදම් වෙනවා කියන්නේ එක එක්කෙනා ළඟට ගිහිල්ලා පොරොන්දු වෙනව නෙමෙයි තමා විසින්ම තීරණයක් ගන්නවා තමා විසින්ම තීරණයක් ගන්නවා මොකද්ද තීරණය මේ ලෝකේ අතහැරලා දමලා යන්න ඕනේ ලෝකය කියන්නේ අසත් ධර්මයක් අසද්ධර්මයේ අතාල යුතුයි. එහෙම මේක තමයි තීරණය. ඉතින් ඊළඟට තවත් ඵල දෙකක් බුදුහාඳුරෝ පෙන්වනවා මේ කට්ටියට. දැන් මේ පිටත් පිටත් තුන අයට නිර්වාණය කරා පිටත් තුන කට්ටියට ඵල දෙකක් පෙන්වනවා. ඒ ඵල දෙක තමයි පරිහානිය සහ දියුණුව. පරිහානිය කියන්නේ අපි අනුභව කරන ඵලයක්. දියුණුව කියලා කියන්නේත් අපි අනුභව කරන ඵලයක්. මේ දෙක පෙන්වනවා. ඇයි පටිච්ච සමුප්පාදයට අනුව ඉස්සල්ලාම් පෙන්වන්න ඕනේ මොකද්ද? ඵලය නේද? ඵලය. මුලින්ම පෙන්වන්නේ මොන ඵලයද? දුක කියන ඵලය නේද? මුලින්ම පෙන්වන්නේ දුක කියන ඵලය. ඒක දැකලා දැන් යන්න පිටත් වුණා ගමන. මෙන්න මේ පිටත් වුණායට පෙන්වනවා තවත් ඵල දෙකක්. මේ ජීවිත පැවැත්මේ අනුභව කරන ඵල දෙකක්. පරිහානියයි දියුණුවයි. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ පරිහානිය කියන්නේ කියලා. දැවීම, තැවීම, කරදර, ප්‍රශ්න, කම්කටොළු, අසහනය ඕක නේද? පරිහානිය කියලා කියන්නේ. දියුණුව කියන්නේ සැනසීම, සතුට, සහනය. එතකොට අපිට මේ දියුණුව ඇති වෙන්නේ කොතෙන්දද? පරිහානිය ඇති වෙන්නේ කොතෙන්දද? ලෝකය, හෙවත් මේ දුක ගොඩ ගහන්න, ගොඩ ගහන්න, ගොඩ ගහන්න, ගොඩ ගහන්න පරිහානිය නේද? දැන් අපේ දියුණුව තියෙන්නේ ලෝකෝත්තර නිර්වාණය තුල නේද? එහෙනම් ලෝකේ අතහරින්න අතහරින්න නේද දියුණුව තියෙන්නේ? සැනසීම තියෙන්නේ එතන නේද? එහෙනම් පරිහානිය කියන්නේ ලෞකික සම්පත් ගොඩ ගැහෙන එක තමයි පරිහානිය. එතන තමයි දුක තියෙන්නේ. සැප තියෙන්නේ ලෞකික සම්පත් වලින් අයින් වන තරමට. මෙන්න මේකයි ආර්ය පුද්ගලයාගේ දියුණුවයි පරිහානියයි. ලෝකයේ දුකක් නම් මේ ලෝකය ගොඩ ගහගත්ත තැන නේද දුක්පතුන් ඉන්නේ. තේරුණා නේද? ලෝකයේ ගොඩ ගහගත්ත තැන තමයි දුක්පතුන් ඉන්නේ. එතන තමයි ලෝභ, එතන තමයි දෝෂ, එතන තමයි මෝඩ. එතකොට ලෝභකම, දෝෂකම, මෝඩකම. ලෝභකම, දෝෂකම, මෝඩකම නිසා පිරිනව. ඒකේ අනිත් පැත්ත අලෝභ, අදෝස, අමෝහ. ඒ නිසා දියුණු වෙනවා. මෙන්න මේ පළ දෙකත් ඒ කට්ටියට පෙන්නවා. පළ දෙකත් පෙන්නවා, හේතුවත් පෙන්නවා. පළ දෙක තමයි පරිහානිය සහ දියුණුව. පරිහානියට හේතුව මොකද්ද? ලෝභකම, දෝසකම, මෝඩකම. ලෝභකම කියන්නේ ගොඩ ගහ ගන්න එක. දෝෂකම කියන්නේ ගොඩ ආරක්ෂා කර ගැනීමට නොයෙකුත් දේවල් කරනවා. සතුන් මරනවා, සත්වයන් හිංසා කරනවා, වරකම් කරනවා, මෙරකම් කරනවා. දෝෂකම. එතකොට ලෝභකමයි දෝෂකමයි දෙකම ඇති වෙන්නේ මෝඩකම නිසා. මෙන්න මෙතන තමයි පරිහානිය තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි දියුණුව කියලා කියන්නේ. තේරුණා නේද? මෙන්න මේ දෙක පිළිබඳව අපි දැන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි කිව්වට පිළිගන්න જાතියක් නෙමෙයි මහා පුදුම જાතියක් කාර්ය පුද්ගලයෝ කියන්නේ කියනවා අහගෙන ඉන්නවා ඒ වුණාට පිළිගන්නේ නැහැ. අසා දරා ගන්නවා සිතා විමසා බලනවා නේද? දැන් බලමු අපි ලෝභකම නිසා පිරිහෙනවද කියලා. නිර්ලෝභීකම නිසා දියුණු වෙනවද කියලා බලමු. කමන්නේ නේද වැඩිවට? කමන්නේ නේද? ඈ එක දවසක් මගෙන් ඇහුවා මේ දේශනාව කරනකොට ව්‍යාපාරිකයෙක් තරුණ ව්‍යාපාරිකයෙක් හාමුදුරනේ ලෝභකමෙන් තොරව මිනිහෙකුට දියුණු වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එයා ඇහුවේ මේ වචනෙන් ඇහුවේ. ලෝභකමින් තොරව සාර්ථක ව්‍යාපාරයක් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ලෝභකමින් තොරව. මම පුළුවන් කියලා. ඒ හොඳ පෙන්වන්න කිව්වා. ව්‍යාපාරා ਸਰවභූතානා සුඛත්තාය විදීයරි. සියලුම සත්වයන්ගේ උත්සාහය දුක සඳහාද සැප සඳහාද? සැප සඳහා නේද? එහෙනම් සියලුම ව්‍යාපාර කියන්නේ මේ කඩිසරකම එහෙම නැත්නම් උත්සාහය ක්‍රියාත්මක භාවයනේ ව්‍යාපාර කියන්නේ නේද? ඔකට ඉංග්‍රීසියෙන් කියනවා බිසිනස් කියලා. බිසිනස් බිසිනස් කියන්නේ මොකද? කඩි කඩිසකම ක්‍රියාකාරීත්වය අන්ලස බව. මේ හැම ක්‍රියාකාරීත්වයක්ම තියෙන්නේ සැප සඳහා නේද? එහෙනම් සියලුම ව්‍යාපාර සැප සඳහාය. ධර්මයෙන්තර සැපදක් නැත. ධර්මය කියන්නේ මෙතන සද්ධර්මය. සද්ධර්මයෙන් තොර සැපතක් නැත. එහෙමනම් සියලුම ව්‍යාපාර ධර්මයේ මත හේවත් නිර්ලෝභී බව මත පදනම් විය යුතුයි. ඒ පරිදි ඕම කිව්වට බෑ හැමදෙරෝනේ පින්නුම් කරන්න කිව්වා. දැන් පින්නුම් කරන්න කිව්වා. මම ඊට පස්සේ ගත්තා ලෝභී ව්‍යාපාරිකයෙක් ගත්තා. නිර්ලෝභී ව්‍යාපාරිකයෙක් ගත්තා. දැනුත් මම මේ දෙන්න ගන්නවා ඈ. ලෝභී ව්‍යාපාරිකයා සල්ලි හම්බ කරනවා. ලෝභකම කියන්නේ මොකක්ද? ගොඩ ගසා ගැනීමේ ආසාව. ලෝභකම කියලා කියන්නේ. ලෝභකම කියන්නේ ගොඩ ගසා ගැනීමේ ආසාව. තවත් කරුණයක් තියෙනවා මසුරුකම කියලා. මසුරුකම කියලා කියන්නේ මොකක්ද? හංගන කනවා. අනුන්ට දෙන්නේ නැහැ හංගන කනවා. මසුරුකම කියන්නේ හංගන කනවා. ලෝභකම කියන්නේ Taman කන්නේත් නැහැ අනුන්ට දෙන්නෙත් නැහැ. ගොඩ ගන්නවා. මේ ලෝභකමෙන් මසුරුකමෙන් වඩා නරක මොකක්ද? ඈ? මසුරුකම නරක නෑ හොඳ. Taman හරි කනවනේ. මසුරුකම හොඳ. ඇයි Taman හරි කනවනේ නේද? ලෝභී පුද්ගලයා Taman කන්නේ නෑ නේ. ඔක නෙවෙයි. Taman කන්නේ නෑ අනුන්ට දෙන්නේ නෑ. එහෙමනම් මේ ලෝභකමයි මසුරුකමයි දෙක ගත්තට පස්සේ වඩාම භයානක පාප කර්මයේ ලෝභකම. තේරුණේ? මං ලෝභී ව්‍යාපාරිකයෙක් ගත්තා. එයා හම්බ කරනවා. හම්බ කරනවා. හම්බ කරනවා. කණ්ඩද? නෑ නෑ නෑ. ගොඩ ගහ ගන්න. කන්න පුළුවන්ද? කෑවත් ගොඩ ගහන්න බෑ. කෑවත් ගොඩ ගහන්න බෑ. ඇන්දොත් ගොඩ ගහන්න බෑ. අමු දරුවන්ට සැලකුවා ගොඩ ගහන්න බෑ. දෙමව්පියන්ට සැලකුවා ගොඩ ගහන්න බෑ. ඒක නිසා මෙයා කන්නේත් නෑ, අඳින්නෙත් නෑ, අමුදරුවන්ව සලකන්නේත් නෑ, දෙමව්පියන්ව සලකන්නේත් නෑ, හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා ගොඩ ගහනවා ගොඩ ගහනවා ගොඩ ගහනවා නොකා හිටියොත් මැරෙනව නෑ නේද ඒක නිසා මොනවා හරි ලෙව කාලා ඉන්නවා අඳින්නේ නැතුව හිටියොත් අනික උන් ගල් වලින් ගහනවනේ ඒක නිසා වැරහැලි ඇඳගෙන ලෙව කකා ඉන්නවා දැන් මේ කෝටිපතියෙක් වැරහැලි ඇඳගෙන ලෙව කකා ඉන්නවා ධනපතියෙක් නෙමෙයි ඈ ධනපතියෙක් නෙමෙයි ධන දාසෙක්. ධනේට දාසකම් කර කර ඒව රැක රැක වැරහැඩි හදගෙන ලෙවකකා ඉන්නවා. ඒ වගේ අය අද නැද්ද? එන්න මාත් එක්කලා වෙන්නන්න ඕන තරම්. ඉන්නවා. කන්නේත් නැහැ, අදින්නෙත් නැහැ. ඔහේ ඉතින් ලෙවකා පෙරහැරි ඇඳගෙන ඉන්නවා. දුකසේ ඉන්නවා. මේකා කවදා හරි මැරෙනවා. මැරෙන්නේ කොහමද? අනේ අපොයි කියාගෙන මැරෙන්නේ. අර විශාල ධනස්කන්ධයක් දාලා යන්න දුකේ මැරෙන්නේ නේද? ඒතර ජීවත් වුනේ බයෙන් ජීවත් වුනේ නේද? අද නම් බැංකු තියෙන හන්ද යන්තම් පොඩ්ඩක් බය අඩුයි. ඒත් විශ්වාස නැහැනේ. ඒ වැසක් පිටිලා හිටියොත් එහෙම. සක්විති රජ සැප ලැබදී විගසා නේද? සක්විතිත් <laughs> හොඳ මාර්ගඵල ලාභියෙක් නේද? නේද? ඉතින් බැංකුවේ තිබුණා බයයි. එහෙනම් මේ පුද්ගලයා කෝටි ගණන් ධනෙ ගොඩ ගහගෙන බයෙන් නේද ජීවත් වෙන්නේ? කාලා ඇඳලාද? නෑ නේද? වැරහැලි ඇඳගෙන ලේවකකා බයෙන් ගැහි ගැහි ජීවත් වෙනවා. පැහැදිලිද? මේකම මැරෙනවා. මැරෙන්නේ කොහොමද? අපොයි කියාගෙන මැරෙන්නේ. දාලා යන්නේ කොහොමද කියලා. යන්නේ කොහෙද? කොහෙවත් යන්නේ නැහැ එතන තමයි. කොහෙවත් යන්නේ නැහැ. එතනම තමයි. උගුරක් නොතෙමී සුරගඟ වැටුණත් ලෝභ කංකලයේ අවුරුදු 50යි පෙරේතෙක් වෙලා අවුරුදු 50 කෝටියයි. මද හරිය දීර්ඝ ආයුෂය තියෙන අය පැත්තේ. මේ ලෝභී පුද්ගලයාගේ ස්වභාවය. දරු පිරිසක් ඇදුවා උන්ට කන්න දුන්නෙත් නැහැ. අඳින්න දුන්නෙත් නැහැ. හරක්ට නම් කන්නවත් දෙනව නේද? මුන්ට කන්න දෙයක් නැහැ. ඈ? ඒතකොට මේ දරුවන්ට තාත්තා කෙරෙහි ආදරයක් ගෞරවයක් තියෙනවද? නෑ නේද? හරක් වෙලා නූගත් පිරිසක් මේ නූගත් දරු පිරිස මේ කෝටි ගණන් ධනයෙන් හතරෙන් තුනක් සුමාන තුනක් ඇතුළතදී විනාශ කරනවා. සුරාපානය, දුරාචාරය. අනික හතරෙන් එක අරුවට දුම්මල ගහන්න ඉතුරු කරනවා. මල පෙරේතයාට. හරි? දැන් මේ ලෝභී ව්‍යාපාරිකයා මොනවද ලැබුවේ? සැනසීමක් ලැබුවද? සැපයක් සතුටක් ලැබුවද? බයෙන් ගැහි ගැහි ජීවත් වුණා නේද? හඬ හඬ ජීවත් වුණා. හඬ හඬ මල හඬ හඬ ඉපදුනා. හරි නේද? ලෝභකම් කරමුද? බෑ හැබැයි අපි පටන් ගමුද ලෝභකම් කරන්න අනේ අම්මේ හාමුදුරනේ ඒවට නම් කතා කරන්න එපා ඈ හැබැයි එකක් තියෙනවා ලිඩන් දුකක් ඇතුණාම ගන්න කීයක් හරි ඉතුරු කරලා තියන්න මොකටද ගන්න ගන්න එතකොට අපිට ලිඩක් දුකක් ඇතුණාම අනුන්ට බරක් වෙන්න හොඳ නෑ නේද අපි ඈ ලිඩක් දුකක් ඇතුණාම අනුන්ට බරක් වෙන්න එපා වෙන්න තුනේ කොහෙන් හරි කීයක් හරි ඉතුරු කරලා තියන්න ගන්න. ඒක නොගන්න නෙමෙයි ඈ. ඒක ඇති වැරද්දක් නෑ. මේ බුදුදහමේ සල්ලි හම්බ කරන්න තහනම් නෑ. ඕන තරම් හම්බ කරන්න. හැබැයි නිර්ලෝභීව හම්බ කරන්න. නිර්ලෝභීව හම්බ කරන්න. කරුණාවෙන් මෛත්‍රියෙන් හම්බ කරන්න. තේරුණා නේද? දැන් අපි නිර්ලෝභී පුද්ගලයෙක් ළඟට යන්නේ. නිර්ලෝභී ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාත් අර වගේම සල්ලි හම්බ කරනවා. ඊටත් වඩා වැඩියෙන් වෙන්නත් පුළුවන්. කුමක් සඳහාද? තමාගේ යාපනය සඳහා. තමා තව කෙනෙකුට බරක් වෙන්න බෑ. තමන්ගේ අමුදරුවන් කාටවත් බරක් කරන්න බෑ. අමුදරුවන් පෝෂණය කරන්න ඕනේ. ඈ තමන්ගේ දෙමව්පියන්ට කණ්ඩායමින්ද දෙන්න ඕනේ. අසල්වාසීන්ට පිට වෙන්න ඕනේ. පන්සලට දන් දෙන්න ඕනේ. ඒ සඳහා මේ පුද්ගලයා හම්බ කරනවා. හම්බ කරනවා. හොඳට කනවා. හොඳට කනවා කියන්නේ එළවලුයි පළතුරුයි. බත් පොඩ්ඩක් වෙන්නේ නැහැ. තේරුණාද? සතුන්ගෙන් කනවා නම් කොළ පාටේ විතරයි ඈ. දෙයයන් ආන්දේ කොළ පාටේම අවල තියෙන මිනිස්සුන්ට කන්න නේද? සතුන්ගෙන් කනවා නම් පළ ගැටියේ පලාපුලක විතරයි කන්න පුළුවන්. හොඳට කනවා කියන්නේ පලා එළවලු පළතුරු වගේ දේවල් නෑ හොඳට බොනවා හොඳට බොනවා කියන්නේ බාර්ලි මාමයි එළවලු සුප් එළවලු සුප් ඈ බෙලි මල්ලි එහෙම ඇල්ලතුර ඒත් හොඳයි හොඳට බොනවා මෙයා හොඳට කනවා මට හිතෙනවා මේ මිනිසුන්ට හොඳට කණ්ඩ බණ්ඩ උගන්වන එකම ධර්මයේ බුදුදහමයි කියලා. මන්ද මට නම් හිතෙන්නේ එහෙමයි. මිනිසුන්ට හොඳට කන්න බොන්න උගන්වන එකම දහම බුදු දහම විතරයි. තේරුණේ? ඉතින් මෙයා හොඳට කාලා බීලා හොඳට ගියක් දොරක් හදා ගන්නවා. ඒක කිසි වැරද්දක් නැහැ. හොඳට ගියක් දොරක් හදාගෙන ඉන්න. වාහනයක් ගන්න. ඕවා ඇතුලේ තණ්හාව නැහැ පින්නතුනේ. ඔය හුඟ දෙනෙක් හිතා ඉන්නවා ගෙවල් දොරවල් නැසී තණ්හාව තියනවා කියලා. ඕවා තණ්හාවක් නැහැ. යාන වාහන වල තණ්හාව තියෙනවා කියලා බිලක් කට්ටිය කියනවා තණ්හාව නැත්නම් ඔබ ඔක්කොම අතාරින්න එපා රෙද්දක් ගලවලා දාන්න එපා කියලා. ඒ தත්ත්වේ මොඩියොත් ඉන්නවා. රෙද්දක් ගලවලා දාන්න. ඒකවල තණ්හාවක් නැතු ගන්න. ඉතින් ඔය සමහරු කරන්නේ අනේ මට නම් දැන් තණ්හාව නැහැනේ මම ඔක්කොම දීලා තියෙන දැන්. පෙන්ෂන් එකක් දුන්නා කොටින්ම කියනවා. ගේදොර ඉඩ කරන් ඔක්කොම දැන් දරුවන්ට දීලා. දැන් මට තණ්හාව නැහැ. දැන් එයා රහත්. මොඩකම. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඉඩකඩම් වල, ගෙවල් දොරවල් වල, යාන වාහන වල තණ්හාව තියෙනවා කියලා. ඕවෑ තණ්හාව නෑ. තණ්හාව තියෙන්නේ කොහෙද? හිතේ තියෙන ඔය තණ්හාව කියන එක. ඈ අපි නිර්ලෝභීව ජීවත් වෙනවා නම් ඕනතරම් ලස්සන ගෙවල් වල ඉන්න බැරි අපිට මොකද? දැන් රහතන් වහන්සේලා කොහෙද හිටියේ? කෝටි ගණන් වියදම් කරලා තියෙන. පූර්වාරාමයේ, නිබ්‍රෝධාරාමයේ ඈ කෝටි ගණන් වියදම් කරලා තිබුණේ. ජේතවනාරාමයේ ඌ අරගත්තේ කොහමද? කහවණු ඇතිරුව මුළු ඉඩමම නේද? ඔය නිග්‍රෝධාරාමයේ පූර්වාරාමයේම කෝටි ගණන් වේදම් කරලානේ දැහැදුවේ. ඉතින් ඕව යටන්නවත් තිබුණේ නැහැ ඉතින් ඒක නිසා මේ යාන වාහනවල, ගෙවල් දොරවල් වල නෙමෙයි තණ්හාව තියෙන්නේ. හිතේ තියෙන්නේ ඒක. හිතේ තණ්හාව නැත්නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. නිර්ලෝභී පුද්ගලයෙකුට මේ ලෝකයේ තියෙන දේවල් පරිහරණය කරන්න බාධාවක් නැහැ. තේරුණා නේද? ඉතින් හොඳට කාලා බීලා ඈ සන්තෝෂයෙන් අබුදල්වන්ට සලකගෙන දෙමව්පියන්ට සලකගෙන පින්දහම් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. කවුද? නිර්ලෝභී පුද්ගලයා නේද? ලෝභී පුද්ගලයායි නිර්ලෝභී පුද්ගලයායි දැන් මම දෙපැත්තකින් තියලා පෙන්නවා නේද? දැක්කනේ. මම අද තරුණයාගෙන් ඇහුවා මහත්යෝ දැන් සාර්ථක ව්‍යාපාරයක් කරන්න පුළුවන් කාටද කියලා අහනවා. ඒ පාරේ එයාම කියනවා ආමුදුරනේ නිර්ලෝභී පුද්ගලයෙකුට පමණයි කිව්ව සාර්ථක ව්‍යාපාරයක් කරන්න පුළුවන්. එයාමයි කිව්වේ. මම කියලා පින්නතුනි ඇත්ත වශයෙන් මේ මිනිස්සයාගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටුණා ඒ වෙලාවේ. අතර අරන් පෙන්වන්නේ නේද? මේ මේ පොත් අසෙන් පෙන්වන්න බෑ. මේවා ප්‍රායෝගිකත්වයෙන් පෙන්වන්න ඕනේ. පැහැදිලි නේද? දැන් මොකද කියන්නේ? නිර්ලෝභීව ජීවත් වෙමුද ලෝභකම් කරමුද? ඕන එකක් කරගන්න මට කමන්නේ. මම ඒ තාංචි දාන්න දෙන්නේ නැහැ නේ කැමති එකක් කරගන්න එක. ඊළඟට දැන් තව දෙපැත්තක් බලන්න ඕනේ ආයතරයම ගන්න ඕනේ. දෝෂකම හා නිර්දෝෂීකම. මෙතන නිර්දෝෂීකම කියන්නේ වැරැද්දක් නැතිකම නෙමෙයි. නිර්දෝෂී කියන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වෙනවා කියන එකයි. දෝෂකම දෝෂකම කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තරහව ඔය තියෙන වචනේ ඈ පැලියාව කියලා කියනවා නේද? එහෙමත් තියෙනවද? පැලියාව. හොඳයි තරහව කියනකොට ද්වේෂය අපි දන්න වචනයකින්. දැන් තරහව ඇති වුණ අවස්ථාවේදී දැන් තමාත් තරහ ඇති වෙලා ඇති ඕන තරම් තරහ ඇවිදින් ඇති හුඟක් තරහ ගෙහිල්ලත් ඇති තරහ යන්නේක හොඳ නේද? තරහ යන්නේක හොඳයිද? හොඳයි තමයි. දැන් තරහ එන එක නෑවන්නේ. තරහ ආවයන් පස්සේ මොකද වෙන්නේ? ඇඟ ගැහෙන්න පටන් ගන්නවා. මූණ කළු වෙනවා. රාක්ෂයා වගේ, යක්ෂයා වගේ නෙමෙයි ඈ, රාක්ෂයා වගේ. කරුණාවේ මෛත්‍රියෙන් ජීවත් වෙනකොට යක්ෂයා වගේ. තරහෙන් ජීවත් වෙනකොට රාක්ෂයා වගේ, රාක්ෂයන් කරන පරාක්ෂයා වගේ. තදේටම කේන්ති කියන් පස්සේ රාක්ෂයන් කන පරාක්ෂය වගේ. පරාක්ෂය රාක්ෂය කනවලු. ඈ මූණ කළු වෙලා ඇඟ ගිඩි ගිඩි ගාලා වෙහුලනවා. ඇස් රතු වෙලා තරහ වැති වුණාම නේද? හිත දූෂණය වෙනවා. ලේ ධාතුවත් දූෂණය වෙනවා නේද? අන්න තරහව නිසා ලැබෙන ඵල කවද්ද ලැබෙන්නේ? තරහව ඇති වෙනකොටම සිත දූෂණය වෙනවා ලේ ධාතුව දූෂණය වෙනවා ඇඟ ගිඩි ගිඩි ගාලා ගැහෙන්න පටන් ගන්නවා විශාල ගින්දරක් ඇති වෙනවා මහා අපරාධ පවා කරනවා නේද ඊට පස්සේ මොකද වෙන්නේ දූෂණය වුණා වූ ලේ ධාතුව ශරීරගත වුණාන් පස්සේ ලෙඩෙක් වෙනවා නේද ලෙඩා ලෙඩෙක් නම් ලෙඩ වැඩි වෙනවා නිරෝගී පුද්ගලයෙක් නම් ලෙඩෙක් වෙනවා ලෙඩෙක් වෙනවා කියලා කියන්නේ ලෝකේ තියෙන ලොකුම ලාභය නැති වෙනවා කියන එකයි මේ මේ ලෝකේ ලාභ කියලා දවස් තියෙනවනේ. ලෝක ඒක නැති වෙනවා. මොකද්ද ලොකුම ලාභය? ආරෝග්‍ය පරමාලාභා. එතකොට ලොකුම ලාභේ නැති වුණේ මක් නිසාද? ද්වේෂය නිසා නේද? ද්වේෂය නිසා. ලෙඩෙක් වුණා. දැන් මොකද මොකද්ද මේ ලෙඩාට ලැබෙන්නේ? ආයුෂය ඉවරයි. ආයුෂය නැති වෙලා යනවා. ජනප්‍රියතාවය නැති වෙලා යනවා. සැපේ නැති වෙලා යනවා ලෙඩෙකුට මොන සැපක්ද දෙන්නතුනේ නේද? ශරීර ශක්තිය නැති වෙලා යනවා. බුද්ධිමත් භාවය නැති වෙලා යනවා. මේ තියෙන ජීව බල ශක්තියින් මම මේ කිව්වේ ආයුෂයේ වර්ණය සැපේ බලයේ බුද්ධිමත් බව. මේවා මොනවද? ජීව බල ශක්තියින්. එතකොට මේ ජීව බල ශක්තියෙන් නැති වෙන්නේ කාටද? ලෙඩෙකුට නේද? ලෙඩ ඇති වෙන්නේ ද්වේෂය නිසා. ද්වේෂය නිසා ලේ ධාතුව දූෂණය වෙනවා, ලෙඩෙක් වෙනවා. ඒ ලෙඩාට ආයුෂය නැහැ, වර්ණය නැහැ, සැපේ නැහැ, බලය නැහැ, බුද්ධිමත් බවක් නැහැ. ඔන්න පරිහානිය. කවද්ද පරිහානියන්නේ? ද්වේෂය ඇති වෙනකොටමයි නේද? ද්වේෂය ඇති වෙනකොට මෙලවම නේද? මෙලවමයි පිරියෙන්නේ. අන්න පාප කර්මය නිසා පිරියෙන හැටි. දැන් ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත්භාවයට අපි අය අය කියලා කියමු. එයා සම්පත් නෑ නේද? සම්පත් ඒවා. අය. මොනවද අය? ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත් භාවය. මේවා තමයි අය. අපි ලබන ලාභ සම්පත්. එතකොට අප කියන වචනේ තේරුම පහ වෙනවා කියන එකයි. අප කියලා කියන්නේ. අප ණයන කියලා කියන්නේ. පිටක් කරලා යවනවා නේද? පහ කරනවා කියන එක. අප ණයන. එතකොට දැන් මොකද වෙන්නේ? අය අප වෙනව නේද? අය සම්පත් පහ වෙනවා කියන්නේ නැති වෙනවා කියන්නේ අප වෙනවා. අය අප වෙනවා, අප අය වෙනවා, අපාය වෙනවා. මොකද්ද? මේ වටිනා ජීවිතේ අපායම් බවටපත් වෙනවා. මක් නිසාද? ද්වේෂය නිසා. අසත් ධර්මය නිසා. කවද්ද ඒක වෙන්නේ? සම්දිත්තිකයි. අකාලිකයි. ඒහි පස්සෙකයි. ඒව බලවගයා පෙන්වන්න පුළුවන් නේද? බලන්න මේ පුද්ගලයා द्वේෂයෙන් පීඩාවටපත් වෙලා මේ ගැහෙන්න පටන් අරගෙන වෙවුලනවා. ඈ සමහරු මැරෙනවා පෙන්වතුනේ. මම දැකලා තියෙනවා द्वේෂය ඇති වෙලා මිනිස්සු නහර පුපුරලා එතනම මැරිලා වැටෙනවා. තේරුණා නේද? මෙලොවම වෙන්නේ ඒක. සම්පත් පහ වෙනවා. අය අප වෙනවා අපාය වෙනවා. ඉතින් මම ওই පෙන්නුමේ මේ අසත් ධර්මය නිසා අපායටපත් වෙන්නේ නැහැටි. අපාය යනවා නෙමෙයි අපාය වෙනවා. තේරුණා නේද? දැන් බලමු අපි ඒකේ අනිත් පැත්ත අරන් බලමු. දේශේ අනිත් පැත්ත මොකක්ද? කරුණාව, මෛත්‍රිය නේද? දැන් බලමු කරුණාව, මෛත්‍රිය ඇති වෙනකොට මොකද වෙන්නේ කියලා. සැනසීම, සතුට නේද? සහනය, ඒ තුලින් ලේ ධාතුව පිරිසිදු වෙනවා මෛත්‍රියෙන් ඉන්නකොට මූණත් එක ලස්සනයි නේද? හරි ලස්සනයි මූණ ලස්සන වෙනවා මුඛවන්නෝ ඉපසීලටි ඈ ශරීරයේ ආලෝකමත් වෙනවා බැබරෙන්න පටන් ගන්නවා ලේ ධාතුව පිරිසිදු වෙනවා එතකොට මේ කරුණාව මෛත්‍රිය ඇති උනේ ලෙඩ කොට නම් ලෙඩ සනීප වෙනවා නේද ලෙඩ සනීප වෙනවා ලෙඩ සනීප වෙනකොට මොකද වෙන්නේ බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන් ආයුෂය ජනප්‍රිය පුද්ගලයෙක් වර්ණය සැපේ තියෙන්නේ නිරෝගී භාවය තුල නේද? රජෙක් වුණත් වැරක් තියනවද ලෙඩෙක් නම්? වැඩක් නෑ නේද? හිඟන්නේක් වුණක් කමන්නේ නෑ නේද? නිරෝගී වෙලා ඉන්න තියෙන්නේ. මන්ද මට නම් ලෙඩක් නැතුව අර ගහක් යට ඉන්න බුදියාගෙන ඉන්න දිනු නම් ඒත් සැපයි. එහෙනම් සැපේ තියෙන්නේ කොහෙද? නිරෝගී භාවය තුල නේද? ආයුෂයේ වර්ණයේ සැපය, ශරීර සෞඛ්‍යය තියෙන්නේ, ශරීර ශක්තිය, ඒ නිරෝගී භාවය තුල නේද? බුද්ධිමත් බව තියෙන්නේ නිරෝගී භාවය ආම් බලන්න කරුණාවෙන් මෛත්‍රියෙන් මොකද වෙන්නේ? ලෙඩෙක් නම් නිරෝගී වෙනවා. ඒ නිරෝගී පුද්ගලයාට අය උප වෙනවා. උප අය වෙනවා. උපාය වෙනවා. උප කියන්නේ සමීපය කියන එක. අය කියන්නේ සම්පත්. එහෙනම් සම්පත් සමීප වෙනව නේද? අතෙන්දි මොකද සම්පත් පහ වෙනවා. අය අප වෙනවා. ද්වේෂය නිසා අය අප වෙනවා අපාය වෙනවා. කරුණා මෛත්‍රිය නිසා අය උපවෙනවා, උපාය වෙනවා. උපාය වෙනවා කියන්නේ සම්පත් වලින් පිරෙනවා. පංචමහා ජීව බල ශක්තිය ඇති වෙනවා. කලද්ද වෙන්නේ? දැන් දැන් දැන් දැන් just now not later. එහි පස්සේක ඒව බලව කියා පෙන්වන්නත් පුළුවන් නේද? පුළුවන් නේද? ආ මේක දැන් ඊටම පැහැදිලි නේද? අසත් ධර්මයේ නිසා අපාය වෙනවා, සත් ධර්මයේ නිසා උපාය වෙනවා. උපාය ගන්නෝ අපායේ නොයිද කියලාත් අහලා තියෙනවා නේද? සම්පත් ලං කරගන්න ගන්න කට්ටිය සම්පත් පහ කරගන්නේ නැහැ. දැන් ওই කට්ටිය කැමැති පැත්තකට යන්න පුළුවන්. මට කමන්නේ කොයි පැත්තට ගියා. වෛරයෙන්, ద్వේෂයෙන්, ලෝභකමෙන් ජීවත් වෙමුද? කරුණාවෙන්, මෛත්‍රියෙන් ජීවත් වෙමුද? ඕනෙ විදිහට ජීවත් වෙන්න මට උඹට. මාට <laughs> කමන්නේ. මෙන්න මෙතන තමයි පින්නතුනේ නිදහස් ශික්ෂණයක් තියෙන්නේ ඔන්නතනයි. නිවහල් ශික්ෂණයක්, ස්වාධීන ශික්ෂණයක්. තහංචි නෑ නේද? පොරොන්දු දුන්නෙත් නෑ නේද කාටවත්? අනේ පොරොන්දු එහෙම දෙන්න එපා. පොරොන්දු දෙන්න අවශ්‍ය නෑ. ඇත්ත දකින්න එච්චරයි. ඇත්ත දකින්න. දැන් ලෝභකම දෝෂකම නිසා පිරිහි නැටි පෙන්වන්නේ නේද? නිර්ලෝභී බව හා මෛත්‍රී භාවය නිසා දියුණු වෙන හැටි පෙන්වන නේද? පැහැදිලිව දැක්ක නේද? පොත්තසෙන් දැක්කේ පච්චත්තන්ද? පච්චත්තන් නේද? එහෙනම් ඇත්ත කියන එක පොත්තසෙන් වේදිතබ්බෝද පච්චත්තන් වේදිතබ්බෝද? අද පච්චත්තන් නෙමෙයි පොත්තසෙන් නේ. පොට්ටිය ගිනි තිබ්බොත් ඉවරයි. ඈ කොයි පොතේද තියෙන්නේ කියලා මගෙන් අහනවා. අනේ මගෙන් නම් ඔබ අහන්න එපා මම මේ පොත්තසෙන් සත්‍ය අවබෝධ කරගත්ත එක නෙමෙයි මට එහෙම අවශ්‍ය නෑ. තේරුණා නේද? දැන් ඉතින් ලෝභකම දෝෂකම දැක්ක මෝඩකමත් පොඩ්ඩක් බලමු. අනේ මේවා ගැන කතා කරන්න ගියොත් නම් කොහෙන් අතර ඉද්දන්නේ? <laughs> මෝඩකම් කියනවා. ලෝභකම කියන්නේ මෝඩකමක් නෙමෙයිද? දෝෂකම කියන්නේ මෝඩකමක් නේද? මේක නේ කියන්නේ. ලෝභකම කියන්නේ මෝඩකම, දෝෂකම කියන්නේ මෝඩකමක්. ඇත්ත වශයෙන්ම මේ මෝඩකම නිසා තමයි කේන්ති යන්නේ නේද? තරහව කියන එක කියන්නේ මෝඩකම නිසා නේද? දැන් මේ සමහරු කියන්නේ මට නේද? පොඩ්ඩ බැරි වෙන්න බෑ. තද වෙනවා නේ. මට තරම් තද වෙන කෙනෙක් මේ දිස්ත්‍රික්කයේම නෑ. එහෙම කියනවා නේද? ඒ කියන්නේ මොකද? මම තරම් මෝඩේ මේ ඩිවිෂන් එකේම නෑ කියලා නේද කියන්නේ? මේක නෑ උදංගනන වෙලක් අත්තේ. මට බෑනේ පොඩ්ඩ බැරි වෙන්න බෑනේ මට නගිනවා টොප් එකට තරහ යනවා එනේ ඒ කියන්නේ මොකද මේ කියන්නේ මම තරම් මෝඩේ මේ පලාතේවත් නෑ කියන එක නේද නේම නේද මෝඩකම Taman ළඟ තියෙන සම්පත් විනාශ කර ගැනීම නුවණක්කාරකමක්ද මෝඩකමක්ද මෝඩකමක් නේද Tamanට තියෙන ලොකුම ලාභය මොකක්ද නිරෝගී භාවය නේද? ඒ නිරෝගී භාවය යම් කෙනෙක් විනාශ කර ගන්නවා නම් මේක මෝඩකමක් නේද? ආ. සල්ලිත් දීලා විනාශ කර ගන්නවා නම් මෝඩ ඩබල් අර පිස්සු ඩබල් කිව්වා. අද සල්ලි දීලා මිනිස්සු මේක නැති කරගන්නේ නැද්ද? ඈ මේවා පින්නතුනේ බොහොම පැහැදිලි දේවල් මම කතා කරන්න ඕනෙත් නෑ. ලංකාවේ ඉන්න මෝඩ ඇත්තන්ට උරා බීම සඳහා අපේ ඇත්තන්ට නෙමෙයි ඈ. අපේ ඇත්ත මෝඩ නෑනේ. ලංකාවේ ඉන්න මෝඩ ඇත්තන්ට උරා බීම සඳහා දවසකට දුම්මැටි 1 කෝටි 30 ලක්ෂයක් නිකුත් කරනවලු. මේක අවුරුදු 10කට ඉස්සර වර්තාවක් ළඟ ගන්න මේ අද නම් මං හිතන්නේ මෝඩකම් අඩුයි. අද මේ අපේ තරුණයෝ දුම්බන අඩුවේ. ඒක දියුණුවක් ඇත්ත වශයෙන්ම අපේ තරුණයන්ට ආශිර්වාද කරනවා. අද දුම්බන අඩුවේ. දැනට අවුරුදු 10කට ඉස්සෙල්ලා වார்த்தාවක් ඔය රේඩියෝ එකෙන් කිව්වේ දුම් වැටි දවසකට 1 කෝටි 30 ලක්ෂයක් නිකුත් කරනවාලු. ලිපේ දාන්න නෙමෙයි වතුර උරු කර ගන්න නෙමෙයි. උරා බොන්න. තේරුණා නේද? පෙනහැල්ල තම්බා ගැනීම සඳහා. දුම්මැටියක් කීයක් විතර වගේ වේද? රුපියල් 10ක් විතර? 20ක්ද? 20ක් වෙනව නේද? දැන් 1 කෝටි 30 ලක්ෂය 20න් වැඩි කරන්න. කෝටි 20 ගණනක් නේද 23ක් විතර වගේ. දවසකට පෙනහැල්ල තම්බා ගැනීම සඳහා කෝටි 23යි. පෙනහැල්ල ගම්බා ගන්න. දවසකට අද දැන් අලුත්ම හොයා ගැනීමක් තියෙන මොකක්ද දන්නවද? එක් දුම්නැටියකින් විනාඩි 11ක් ආයුෂය ඉවර වෙනවා කියලා. එක් දුම්නැටියකින් මේ අලුත්ම වර්තාවක්. මම එක දවසක් වැඩකට ගියා කෙනෙක් ළඟ භාෂණය කරන ළඟට පැයක් මම උතන හිටියා ඒ පැය ඇතුළත ඇත්ත වශයෙන්ම මම දැක්කා සිගරට් 10ක් විතර පත්තු කර ගන්නවා. නැත්තම් එකක් නිවෙනකොට ඒකෙන් අනික පත්තු කර ගන්නවා. පැයක් ඇතුළත. එකක් නිවෙනකොට තව එකක් පත්තු කර ගන්නවා. ඔන්න தත්ත්වය. මේ හම්බ කරන ධනෙ නේද? ධනෙ විනාශ වුණක් කමන්නේ ලෙඩෙක් නැතු ලෙඩෙක් වෙන්නේ නැතුව ඉන්න තියෙනවා නේද? ඕම් බලන්න පින්නතුන් කල්පනා කරලා බලන්න. එක මිනිහෙක් අතේ තිබිලා තියෙන රුපියල් 10යි. රුපියල් 10ෙන් මොකද දන්නවද කලේ? ප්ලේන්ටි භාගයක් ගත්තා. රුපියල් 3යි. ප්ලේන්ටි භාගෙට. සිගරට් එකක් ගත්ත රුපියල් 7යි. සාපිපාසාදී දුක නැති කරගන්න රුපියල් 3යි, පෙනහැල්ල තම්බා ගන්න රුපියල් 7යි. තේරුණේ? ඈ ඊළඟට සුරාපානය සුරාපානය නෙමෙයි මත් අර පල් වතුර තියෙන පල් වතුර බොන එකට සුරාපානය මත් පෑන් අර විස පල් වතුර තියෙන පල් වතුර බොන්න ඈ මත් කුඩු මත් පිසි මත් කොළ මත් කොළ කියන්නේ දුම් කොළ මත් කොළ කියන්නේ දුම් කොළ ඈ දුරාචාරය අද අපේ ලංකාව ගැන හිතන්න ධර්මද්වීපය කියලා පුරසාරන් දොඩනවා. සුරාපානී දුරාචාරය සඳහා කොච්චර වියදම් කරනවද? දවසකට කෝටි 100ක් කියලා කිව්වොත් ඒත් මදි කරන්නේ නේද? දවසකට. මේවා කරන්නේ මිනිස්සු ජීවත් වෙන්නද ජීවිතේ නැති කරගන්නද? ආන්න බලන්න මෝඩකම්. ඉතින් මෝඩයෝ කියලා මරලා දාන්න බෑනේ නේද? මෝඩයෝ වුණාට මරලා දාන්නත් බෑනේ. බේත් දෙන්න දෛනික ආදායමෙන් 22.5ක් වෙන් කරලා තියෙනවලු. මේ සුරාපානයෙන් දුරාචාරයෙන් ළඩ වෙලා ඉන්න උන්ට වේක් කරන්න. මම දැන් මමගේ වර්තා නෙමෙයි මේ රජයේ වර්තාව. එහෙ උරටේ ඇත්තෝ කියනවා හෙට උපදින එකත් ලක්ෂ කීයක්ද ණය කියන්නේ. හෙට උපදින එකත් ලක්ෂ දෙකක්ද කොහෙද ණය හෙට උපදින එක. ඈ පින්නතුන් හොඳට හිතලා බලන්න. අපි නිරෝගී පුද්ගලයෙන් පුද්ගලයෙන් වීම සඳහා රට සංවර්ධනය කිරීම සඳහා කරන්න ඕන දේ දැන් දන්නව නේද? පාරවල් හදන එකද, බෝක්කු හදන එකද, වරායවල් හදන එකද ඒවත් හදන්න ඕනේ. ඒක රටේ වර්ධනය. සංවර්ධනය තියෙන්නේ උතර නෙමෙයි. මිනිස්ය ප්‍රජාවගේ චින්තනය විප්ලවීය බවට පත් කරන්න ඕනේ. පහළට ගලාගෙන යන චින්තනය ඉහළට නංවා දෙන්න ඕනේ. ආන් එතකොට අවුරුද්දක් මෙන්න මේ මෝඩකම් අතෑරියොත් අපිට බැයිද පින්නතුනේ පිටරට වලට ආධාර කරන්න? දවසකට කෝටි 100ක් ඉතුරු වුණොත් එහෙම නේද? මෙන්න මේ ටික හිතලා බලන්න. Tamanට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ඇති කරගෙන නිරෝගී පුද්ගලයෙක් වශයෙන් සැනසීමෙන් සතුටින් ඈ අනුන්ට අතපාන්නේ නැතුව ස්වාධීන නිදහස් රාජ්‍යයක් බිහි කරන්න පුළුවන් නේද? මේක රජයට කරන්න බෑ පින්නතුනේ. මේක කරන්න පුළුවන් පූජ්‍ය පක්ෂයට. විශේෂයෙන්ම ලංකාවේ නම් වික්ෂුන් වහන්සේලාට මේ වැඩේ කරන්න පුළුවන්. ආණ්ඩුවට පුළුවන් පාරවල් නගන්න, වරායවල් බිහි කරන්න පුළුවන්, බෝක්කු දාන්න පුළුවන්. ඒව වර්ධනය විතරයි සංවර්ධනයේ තියෙන්නේ సంతානය. సంతානයේ චිත්ත సంతානය ඉහළට නැගී යන තත්ත්වයට චින්තන විප්ලවයක් ඇති කරන්න ඕනේ. මම ওই කට්ටියට තහංචි දාන්නේ නැහැ. මම අසත් ධර්මය නිසා මොකද වෙන්නේ කියලා පෙන්නවා. සත් ධර්මයේ මොනවද ලැබෙන්නේ කියලා පෙන්නවා. ওই කට්ටියට කැමති තීරණයක් ගන්න පුළුවන්. තේරුණා නේද? කැමති තීරණයක් ගන්න. දැන් මේ මේක ඔය කට්ටිය ඇති කරගත්ත දර්ශනයක්. මොකද්ද මේ දර්ශනය? අසත් ධර්මයේ නිසා, පාප කර්මයේ නිසා පිරිහෙනවා. මේක ඇත්තක් නේද? බොරුවක් නෙමෙයි නේද? වැරදි දැකීමක්ද, හරි දැකීමක්ද? හරි දැකීමක්. සත් ධර්මයේ නිසා දියුණු වෙනවා නේද? මේකත් හරි දැකීමක් නේද? දියුණු වෙනවා, සැනසෙනවා. හරි දැකීමක් නේද? දැන් මේ දර්ශනය ඇති උනේ මේ දර්ශනය ඇති කරලා දුන්නේ දියුණු වෙන්න අකමැති පිරිහෙන්න කැමති සමාජයක් තුල නම් මේ දර්ශනය ඇති උනේ. දියුණු වෙන්න අකමැති පිරිහෙන්න කැමති සමාජයක් තුල මේ දර්ශනය ඇති වුණා නම් මොකද්ද ගන්න තියෙන තීරණය? සියලු පව් කළ යුතුයි කුසල් නොකළ යුතුයි. ඈ හාමුදුරුවනේ. නිදිමත යන්න මම ඒකදලේ. දැන් හැරුණා නේද? මේ දර්ශනේ ඇති උනේ පිරිහෙන්න කැමැති දියුණු වෙන්න අකමැති සමාජයක් තුල නම් ගන්න තියෙන තීරණය ඔක නේද? සියලු පව් කළ යුතුයි කුසල් නොකළ යුතුයි. අනේ කරුණා කළා කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. දියුණු වෙන්න අකමැති පිරිහෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. තවන් හරි අත් දෙකම පාද්දා ගන්නවා. පින්නතුනි තිරිසනෙක්වත් දුක් විඳින්න කැමති නෑ නේද? මන්ද මන් දන්නේ හැටියට. තිරිසනෙක් වන් ලෙඩ වෙන්න කැමතිද? දුකට කැමතිද? එහෙනම් මිනිස්සු ගැන කවර කතාවද? මේ දර්ශනේ ඇති උනේ දියුණුවට කැමති පරිහානියට අකමැති සමාජයක් තුළ නම් මොකද්ද ගන්න තියෙන තීරණය? සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි නේද? මේ තීරණය ගත්තේ තමා විසින් නේද? අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කවුරුවක් කිව්ව නිසාද නෑ නෑ නෑ කවුරුවක් කිව්වේ නෑ. මේ මාව නම් අල්ලගන්න එපා. මාව නම් ගාගන්න එපා. මං ආවේ අසත් ධර්මයක් අසත් ධර්මයේ පළක් සත් ධර්මයක් සත් ධර්ම පළක් පෙන්වන්න විතරයි. තේරුණා නේද? මෙන්න මේ තීරණය ගත්තේ කැමැත්තෙන් නේද? සෝමනසසහගතයි අනවබෝධයෙන්ද අවබෝධයෙන්ද? ඥාන සංප්‍රයුක්තයි. කවුරුවක් කිව්ව නිසාද? අසංකාරිකයි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කියලා කියන්නේ කුසල් සිත් වලින් පළ වෙන සිත. මේ සිතෙන් යම් තීරණයක් ගත්තනම් ඒත දිනේ කඩන්ඩ ආයේ කිසිම జగතෙකුට පුළුවන්කම නැහැ පින්නතුනි. මෙන්න මේක තමයි සමාදපේසි කියලා කියන්නේ. සන්දස්සේසි බුදුහාඳුරෝ පෙන්ව මේ ලෝකේ පටිච්චසමුප්පාද න්‍යායට අනුව හේතුඵල හේතුඵල දැක්කා ඵලය දැක්කා හේතුව දැක්කා සමාදපේසී තීරණයක් ගත්තා කවුද මේ තීරණය ගත්තේ ශ්‍රාවකයෝ ගත්තේ මේක ශ්‍රාවකයෝ ගත්තේ හැබැයි ශ්‍රාවකීන්ට මේ තීරණය ගන්න පුළුවන් තැනට වැඩ කටයුතු සලසා දුන්නා නේද මේ දේශනාව එතෙන්ට යොමු කළා නේද ආ මේකයි සමාදපේසී කියලා කියන්නේ සමාදපේසී දැන් මේ තීරණය තමා විසින්ම නැගත්තේ නේද? තීරණයක් හරි බලවත් පින්නතුනේ. මම නිතරම කියන්නේ තීරණයක් හරි බලවත්. මම ඉස්සර හරියට බුලත් පිට ඇටුවා. දෙහත් පිට වැළඳුවා. අම්මේ පුවක් කෑලි නැත්තම් කහල ගොඩ උස්සගෙන ඇදින් කනවා. ඔව් ඔව්. හරියට වැළඳුවා දෙහත් පිට. මට පැහැදිලිව පෙනුණා මේක මට අහිත කරයි. මගේ පපුව දැවිල්ලා හැදෙනවා දුම්කල වලට. මගේ ඇඟ වෙවුලනවා. නිකොටින් ශරීරගත වෙනවා. මට බණ ටිකක් කියන්න බෑ, භාවනාවක් කරන්න බෑ. පරිසරයේ දූෂණය වෙනවා. මට නිවන් දකින්න බාධායි. මම පැහැදිලිව දැක්කා ඒක. දැකලා මම තීරණය කළා මම බුලත් දෙර කන්නේ නෑ කියලා. දැන් අවුරුදු 25ක් විතර වෙනවා මේ තීරණය අරගෙන තව වෙනකම් කෑවේ නෑ. කන්නේත් නෑ. කවුරුත් එපා කිව්වේ නෑ මට. ගිනක් දෙන ඕන තරම්. මලු ගණන් ගෙනත් දෙන්නේ. හාමුදුරනේ අද නම් දුම්කොලයක් ගෙනාවා. සල්ලි සල්ලි කියලා වැළවෙන්නේ හාමුදුරුව වළඳන්නකො. මං වැඳගෙන ඉන්නම් ඈ. හාමුදුරුව වළඳන්න. මජ්ජ පමා දට්ටාන. මද පමණට ගත්තට කමන්නේ කියනවා. මජ්ජ පමා දට්ටානා කියන්නේ මද පමණක් නෙවෙයි මද්ද්‍රව්‍ය කියලා කියන්නේ දුම්කොළ වලට. මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. දුම්කල වලට. ඒ හැරේ මම කතා කරන්න යන්නේ මට කුටි ගන්නවත් වෙයි. මම තීරණයක් ගත්තා. එහෙමම තමයි තියෙන්නේ. <laughs> තීරණය හරි බලවත් පින්නතුනේ. ඔය පින්නතුන්ට තීරණයකින් තොරව මොනවද කරන්න පුළුවන්? පුළුවන් නම් නැගිටින්න කවුරු හරි නැගිටින්න තීරණය කරන්න නැතුව නැගිටින්න පුළුවන් නම්. දකුණු අත උස්සන්න තීරණය කරලා පුළුවන් නම් වම් අත උස්සන්න බෑ නේද? එහෙමනම් තීරණයකින් තොරව මොකවක් කරන්න බෑ නේද? එහෙනම් අපි ජීවත් වෙනවා කියන්නේ මොනවා කරන එකටද? තීරණයන් ක්‍රියාත්මක කරන එකට නේද? ඔයගොල්ලෝ වඩා කැමති අනුන් දුන්න තීරණ ක්‍රියාත්මක කරන්නද තමන් ගත්ත තීරණයක් ක්‍රියාත්මක කරන්නද? දැන් මේ තීරණය ගත්ත තමා විසින් නේද? දෙයයන් අසර කරන්න දෙනවද? ආන්න සීලය කියන්නේ ඔන්න ඕකයි. තීරණය. තීරණය. බලවත් දෙයක්. පෙර බරණැස්වර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කාර්යය නෙමෙයි. මෙන්න මේ කාලේ. දැනට අවුරුදු 20ක් විතර ඇති. මගේ යාළුවෙක් හිටියා. හා පුදු මිනිසෙක් ඈ එයාට උදේ පාන්දර නැගිටින්න බෑ බෙට්ටි එක නැතුව. බෙට්ටි බෙට්ටි දන්නව නේද? බෙට්ටි එක නැතුව උදේ නැගිටින්න බෑ. එක දවසක් භාර්යාතමෝ ආර්යාතමෝ නෙමෙයි භාර්යාතමෝ බෙට්ටි එක දෙන්න පරක් වුණා. මිනිහට තද වුණා හොඳටම. තද වෙලා මිනිහා තීරණයක් ගත්තා මම අදින් පස්සේ තේ බොන්නේ නැහැ. භාර්යාතුමෝ තේකෝක්ති අරන් ආවා. උඹ මීට පස්සේ මට තේ ගේන්න එපා ජීවිතේටවත්. මිනිහා දැන් අවුරුදු 25ක් වෙනවා තේ බොන්නේ නැහැ. තව වෙනකම්. බොන්නේ නැන්නතර. දැන් හොඳට නැගිටින්නත් පුළුවන්. පෙරපරණ නුවර නෙමෙයි. මෙන්න මේ ලංකාවේ මේ මේ කොහෙද මේ මේ මේ හතත් මේ පින්වත්තට එහා වරපලාන. තේරුණා නේද? අහලා බලන්නකෝ. මගේ හොඳ හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා. අද වෙනකන් තේරෙන්නේ නැහැ. ඒ තීරණය ගත්තේ මොකෙන්ද? වෛරයෙන් ගත්තේ. අර භාර්යාව කරේ ද්වේෂයෙන් ගත්තේ. ඒ තීරණය ගත්තේ. බලන්න ද්වේෂයෙන් ගත්ත තීරණයක් මෙච්චර බලවත් නන්නේද? කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් ගත්ත තීරණයක් කොහොම බලවත් වෙන්න ඕනද නේද? ඔන්න தත්ත්වය. තීරණය මිනිහ හරියට බොන මිනිහෙක් ඉස්සර. අරක්කු. අරක්කු වීලා සල්ලි ගෙවන්නේ අවුරුද්ද අවසානයේට. ණයට බොන්නේ. මිනිහා එක දවසක් රුපියල් 50000ක් ණය ගෙවුවා. අරක්කු මුදලාලිට. නායකම කිව්වා මිනිහා. 50000ක්. අද නම් මං හිතන්නේ 50000කින් මාසයක් බොන්නත් බෑ. <laughs> ඉතින් මේ අරක්කු මුදලාලියේ 50000 අරගෙන තමන්ගේ දුවට දෑවැද්ද දුන්නලු. අරක්කු මුදලාලි. මේක දැක්ක මිනිහා. දැකලා මිනිහා කල්පනා කරනවා යකෝ මේකගේ දුවට දෑවැක් දෙන්න මම මොකටද සල්ලි ගෙනත් දෙන්නේ. මීට පස්සේ බොන්නේ නැහැ කියලා තීරණය කළා. මිනිහා අද අරක්කු බොන්නේ නැහැ. දැන් අවුරුදු 25ක් ඉතරනවා ඒ තීරණය අරගෙන මිනිහා අද බොන්නේ එල්ලතුරු විතරයි බොන්නේ. තේ බොන්නේත් නැහැ අරක්කු බොන්නේත් නැහැ. බත් කනවා එල්ලතුරු බොනවා. මේ ඇත්ත කතාවක් මේ. අහලා බලන්න ඕන නම් ගිහිල්ලා. මේ වරපලන් ඉන්නේ මගේ හොඳ යාළුවෙක්. හොඳ මිනිස්සෙක් දැන් එයා. ඈ හොඳ මිනිස්සෙක්. මම හැමතැනම කියනවා මේ මිනිහා ගැන. මේ කියන්නේ මොකවත් නෙමෙයි. ඒ තීරණය ගත්තේ ඊර්ෂ්‍යාවෙන් නේද? අර මිනිහාගේ දුවට මේ දෑවැද්ද දුන්නට ඊර්ෂ්‍යාවෙන් නෑ තීරණය ගත්තේ. අර තීරණය ගත්තේ වෛරයෙන්. ඉතින් වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් ගත්ත තීරණයක් මෙච්චර බලවත් නා. කරුණාවෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන්, අවබෝධයෙන් ගත්ත තීරණයක්. සම්මාදිට්ඨියෙන් තීරණයක් ගත්තොත් මොනතරම් බලවත් වේද පින්නතුනේ. මෙන්න මේක තමයි සමාදපේස කියලා කියන්නේ. පොරොන්දු වෙන එක නෙමෙයි දැන් දැන් වල කියන්නේ. සමාදපේස කියන්නේ ඔන්න ඕකයි. තමා විසින්ම ස්වාධීනව තීරණයක් ගන්නවා. තේරුණේ? දැන් මේ තීරණේ අරගෙන ඉදිරියට යන්න පටන් ගත්තොත් සියලු පාප කර්මයන්ගෙන් අයින් වෙලා කුසල් දාම් වඩාගෙන එන්න එන්න නරක වෙයිද හොඳ වෙයිද? හොඳ වෙනව නේද? දැන් මේ ගමන නවත්තන්න කාටවත් පුළුවන්ද? ආන් ඒකයි සමුත්තේජේසි කියන්නේ ඔන්න ඔකයි. උත්තේජනයටපත් වෙනවා. ආයේ මේ ගමන නවත්තන්න කාටවත් බෑ. තේරුණේ? දැන් දිගටම යනවා. නවත්තන්න බෑ. පාප කර්මයන්ගෙන් අයින් වෙලා කරුණාවෙන් මෛත්‍රියෙන් කුසල් දහම් වඩ아가න ඉදිරියට යනකොට අන්තිම ප්‍රතිඵලය මොකද්ද? සිත පිරිසිදු වෙනවා. අන්න සම්පහන් සේසි කියන්නේ ඔන්න ඕකයි. සම්පහන් සේසි. මෙන්න අනුශාසනයේ ප්‍රාතිහාර්ය. සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේජේසි, සම්පහන් සේසි. සිත පිරිසිදුනවා කියන්නේ rahat වෙනවා කියන එකයි. හොඳ මිනිහෙක් වෙනවා. නිවැරදි මිනිහෙක් වෙනවා. පැහැදිලි නේද? හැබැයි ඉතින් තවත් එකක් කියන්න තියෙනවා. මේ දේශනාව මට ලබන සැරේ පොඩ්ඩක් කරන්න වෙනවා. මොකද සීල භාවනා කියන එක ඊටාම ගැඹුරු දෙයක්. ඊටාම හොඳින් කරන්න ඕන දෙයක්. ලබන සැරේත් මම පොඩ්ඩක් ඉර තියාගෙන තමයි නවත්තන්නේ. දැන් මෙයා සියලු පව හරේතුය කියලා තීරණය ගත්තනේ. නමුත් මෙයා තව රහත් වෙලා නැහැ. තව කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙනවා නම් මෙයා පව කරනවා. හැබැයි මතක තියාගන්න මෙයා පව කරන්න කැමති නැහැ. කරනවා නම් කලාතුරකින් කරන්න පුළුවන්. ඒ කරන්නේ අකමැත්තෙන් කරන්නේ. පවක් කරනකොටම ආයතරයක් හම්දි කරගන්නවා කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. කලාතුරකින් පවක් කරන්න පුළුවන් වහාම හම්දි කරගන්නවා. ඔන්න ඕකයි தත්ත්වය. පව් කියන්නේ මොනවද? ඒකක් කියන්න පැපන් පොඩ්ඩක්. පව් කියන්නේ Tamanටත් අහිතවත් අනුන්ටත් අහිතවත් දේවල් පව්. කුසල් කියන්නේ ඔව් පින් කියලා කියන්නේ Tamanටත් අනුන්ටත් හිතවත් දේවල් තමයි පින් කියන්නේ. ඒ පින් කුසල් දෙකේ වෙනසක් නැහැ පින්නතුනේ. ඕවා නිකන් මේ පත්තර ගණන් දිගේ අරගෙන බලන් ලියන්න දේවල් නෙමෙයි. පින් කියන්නේ චිත්තම් පුණාතීති පුඤ්ඤං. හිත පිනවන්නේ පිනයි. කරුණාවෙන් මෛත්‍රියෙන් ජීවත් වීම තමයි පින කියන්නේ. ඉතින් කුසල කියන්නේ තෝක තමයි ඉතින්. ඕව මම ලොකුවට කතර ගහ ගන්න ඕනේ පව් කියලා කියන්නේ අකුසල කියලා කියන්නේ Tamanටත් අනුන්ටත් අහිතවත්ව ජීවත් වීම. පව් කියලා කියන්නේ. තේරුණා නේද? Tamanටත් අනුන්ටත් අහිතවත්ව ජීවත් වීම. ආන්නේක නිසා මේ තැනත්තා තීරණය කරනවා මං කිසිම පවක් කරන්නේ නැහැ කියලා. නමුත් තවම කෙලෙස් තියෙන නිසා කලාතුරකින් පවක් කරනවා මෙයා කෙරෙනවා මේ කරනවා ඈ. කලාතුරකින් කරනවා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි හැබැයි. අකමැත්තෙන් කරන්නේ. අකමැත්තෙන් කරන්නේ. මෙයා ලැජ්ජාවටපත් වෙනවා පින්නතුනි. ලැජ්ජාවටපත් වෙනවා. මෙයාට බයකුත් තියෙනවා Tamange තීරණය කැදේ කියලා. ආන් මේක තමයි ලැජ්ජා බය කියලා කියන්නේ. හිරියොත්ප්ප කියලා කියන්නේ පවට ලැජ්ජයි, පවට බයයි. ඒක නිසා කලාතුරකින් පවක් කළත් වහාම හන්දි කරගන්නවා කිසිම කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ. ආන් එකයි අකණ්ඩයි කියලා කියන්නේ. ආර්ය පුද්ගලයාගේ සීලය. Tamanටත් අනුන්ටත් කිසිම අහිතවත් දෙයක් කරන්නේ නැහැ. දැන් බලන්න පුරා කෝමියෙක් මරන්න ඕනේ නැහැ. පුරා කෝමියෙක් මරන්න හිතනකොටම කෝමියෙක් මරන්න හිතනකොටම Tamanගේ හිත දූෂණය වෙනවා. මෛත්‍රිය ඇති වෙන්නේ නැහැ නේද? ද්වේෂය ඇති වෙන්නේ. මේ පුද්ගලයාට පින්නතුනේ කුරා කෝමියෙක් මරන්න නෙමෙයි කුරා කෝමියෙක් මරන්න හිතන්නවත් මෙයා කැමති නෑ. නේ ඊටාම සියුම් තැනකට මං හේතු කරලා ගන්නෙ. මෙයා දන්නවා මේ සත්ව හිංසාවක් කරන්න හිතනකොටම Tamanට ඇති වෙන්නේ වෛරය නේද? මෛත්‍රිය නෙමෙයි නේද? මෙයා කැමති නෑ පින්නතුනේ වෛරයෙන් ජීවත් වෙන්න. කැමැතිම නෑ අත්ත වශයෙන්ම. එයාට සතෙකුට හිංසා කරනවා තියා හිංසා කරන්න හිතන්නවත් බෑ. මේක මහා ගැඹුරු තැනක් මේ සීලය කියන්නේ. මං අනිත් දවසේ මේ ගැන කතා කරන්න ඕනේ. තේරුණා නේද? පස්පව් හල යුතුයි නෙමෙයි යාගේ තීරණය. සියලු පව් හල යුතුයි. සියලු පව් හල යුතුයි. තේරුණේ? සීල භාවනාවෙම රහත් වෙන්න පුළුවන්. මද ඉතින් රහත් වුණාම නේද? ඇති නේද? ඒක නේද? මේ මේ දර්ශනය මේකට කියන්නේ දස්සන සම්බන්ධන් සීලං කියලා. ඈ අසීමිතයි පින්නතුනේ මේක. පස්පව් හල යුතුයි. හයවෙනි එක හයවෙනි පව කළාට කමක් නෑ නේද? පස්පව්නේ හල යුතු නේද? අටපව් හල යුතුයි. පව් අටක තියෙන්නේ. නවවෙනි එක ඒක කොලාට කමක් නෑ. සියලු පව් හල යුතුය කියලා අවබෝධයෙන් කැමැත්තෙන් තමා විසින්ම තීරණයක් ගත්තොත් එහෙම සියලු පව් හල යුතුය කියලා මොනවද කරන්න පුළුවන් මොකවත් බෑ පින්නතුනේ ආයෙ බුලත් පසුම්බියට හෙන ගැව්වට පස්සේ හුණු කිල්ලෝට ගෙන හොයන්න දෙයක් තියෙනවද නෑ නේද ඔය පස්පව් වල හේතුයි පංචශීල ප්‍රතිපත්තිය අටශීල ප්‍රතිපත්තිය අබුද්ධෝත්පාද කාලේ තිබුණේ ඕවා බුද්ධෝත්පාද කාලයයි අබුද්ධෝත්පාද කාලයයි අතර තියෙන අනන්‍යතාවය මොකක්ද? බෞද්ධ සීල ප්‍රතිපත්තිය. ඔය පංචශීල ප්‍රතිපත්තිය අබුද්ධෝත්පාද කාලේ තිබුණා අට සීල්, පන් සීල්, දහ සීල් නේද? එතකොට මේ බෞද්ධ සීලය තිබුණාද අබුද්ධෝත්පාද කාලේ? නෑ නේද? එහෙනම් අපි වැඩියෙන් ගරු කරන්න ඕනේ මොකේද? බෞද්ධ සීල ප්‍රතිපත්තියට. මට මුළු ලෝකෙටම මෙන්න මේක අඬගා කියාගෙන යනවා මම. පෞද්ගලික ප්‍රතිපත්තිය අගයකට සැලකන්න. මෙතන තමයි බෞද්ධයෙක් ඉන්නේ. මෙතන ස්වාධීන නිදහස් ස්වෛරී නිවහල් ශික්ෂණයක් තියෙන්න ඕන ඔතන. මේ ගැන කතා නැහැ කවුරුවත්. ප්‍රඥාව මත සම්මාදිට්ඨිය මත පදනම් වුණා වූ ශික්ෂණය. ඒක තුල තණ්හාව නැහැ. අපායට බයක් නැහැ, දිව්‍ය ලෝකෙට කෑදරකමකුත් නැහැ. එතන තමයි සීල විසුද්ධිය තියෙන්නේ. මෙන්න මෙතෙන් තමයි බුදුහාමුදුරෝ අර පිරිස দমনය කළේ.